අපිට මහා ආශිර්වාදයක් ලැබෙන දෙයක් තියෙනවා. නච කුද්ධං සමාචරේ කිංචේන විඤ්ඤූපරේ පොදේ. විඤ්ඤූපරේ පොදේ. නුවණැත්තන් විසින් නුවණැත්තන් විසින් ඔන්න අර ඉස්සර ඉස්කෝලේ ආයේ පාසල් යන කාලේ රතු පෑලෙන් ඉරි ගහ ගන්න කියවනේ දුගුරුවට. ඒක මොන කෑලි වලටද? එහෙනම් අපිට කටහන දෙනකොට වැදගත්ම දේ නේද? මොනවාද විඤ්ඤෝ කියන පදයට යටින් හිතේම ඉරක් ඇඳගන්න. ඇයි? නුවණැත්තන් නුවණැත්තන් විසින් ගරහන නුවණැත්තන් විසින් ගරහන මොන තුන්තරයක්ම කියනවා මම නුවණැත්තන් විසින් ගරහන නුවණැත්තන් විසින් ගරහුමට ලක්වන පුංචි හෝ වරදක්වත් නොකළ යුතුයි නසපුද්ගල සමාජයේ කිංචිතෙන විඤ්ඤෝ පරේ නොනැත්තන් ඉතින් අනිත් අයට කරන්න පුංචි හෝ වැරද්දක් නොකළ ජීවත් වෙන්නේ. ඇයි මේක මෙච්චර කරලා? ඒක නොකළ යුත්තේ නේ කියන්නේ. එහෙනම් ඔයා ගන්න වෙනවා. නොනැත්තෝ කරන්න කියන්නේ නොකර ඉත කියන්නේ මොනවද කියලා හොයාගන්න. නේද? අද හැමෝම මොනවාරි විමසන්ද විමස විමසා විමස විමසා කරනකොට හරියට ගරහනවද නැහැ? හරියට ගරහනවා. එහෙනම් ගරහන කවුද කියලා හොයලා බලන්න ඕනද නැද්ද? ඔන්න දෙන්නකට වැඩි ප්‍රම මේ මේ පිළිබඳ තමන්ගේ අවධානය පදින් යොමු කරන්න. ඒ හැම කෙනෙක්ම යමක් කරනකොට අනිත් අය ගරහන්න පටන් ගන්නවා. හුඟක් අය ගරහනවා. මේක වැරදි මේක වැරදි මේක කරන්න ඕනේ නැහැ කියලා ස්වාමීන් වහන්සේ කරා. ඉවරක් නැතුව කරා. මේ ගරහනකොට ස්වාමීන් වහන්සේලා විදියට බුදුන් වහන්සේගේ අවවාදය මොකද්ද? අර ගරහන්නේ කොහොමද කියලා බලන්න. කෙලෙස් අවරගෙන නේද? තමන්ගේ ජීවිතය සංවර කරගන්නේ නැතුව නුවණක් විමසන්නේ නැතුව අනුත්ම අඩුපාඩු වෙත් කිසිම දෙයක් හරියට කරන්නේ කෙනෙක් මෙන්න ආම්පුවට කරාම හදිසියෙන් මොකද මෙහෙ රඳව ගන්න නෑ එතකොට. මං කලින් එක පෙනහැරයක් කරගත්ත පස්සේ දෙක විතරයි. මොකද කරන්නේ මේක නාවන මෙහෙ යන්නේ. ඇයි ඒ බබක් වෙන්නේ නෝනැත්ත නෙමෙයි. අපි මුළු රටම නෝනැත්ත නෝන කියන්නේ. රටම ගන්නවා දැන්. දැන් ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? තමන්ගේ දුකාවට වෙලා අර එකක්වත් දැනගත කෙලින් එකම කරන්නේ. ඇයි? නෝනක් කරහල නෑ. හැත් තමන් කරන දේ මිනිස්සුන් ඉන්න ඕනේ. තමන් කරන දේ මිනිස්සුන් ඉන්න ඕනේ. මම මේ කරපු දේ නෝනක් කරහන දෙයක්ද? රහත් චිත්තෝ කරහන දෙයක්ද? සකදාගාමී අනාගාමී අය ගරහයක්ද ඕම් කලයට පත්වෙච්ච අය ගරහයක්ද කියලා නුවණ තියෙන අය ගරහ ධාතියේ එකදු කුංචි නත් කුද් සමාසරේ තප්පේ තමන්ගේ කියන්නේ තමන්ගේ හැසිරීමෙහි සංකප්ප සිද්ධ වෙන්නේ මොකද්ද අබේදලා නැතකුන් සමාතරේ කිංචීන විපරේ උපෝදිතින් කියලා නිවසේදී සජ්ජාය කරනකොට උඩුකය ඍජුව තියාගෙන ගෙදරදී ආරක්ෂකත්වයක් දෙන්නේ ඉරිදක් දෙන්නේ කියනකොට තමන් පිරික්සන ඒ තවත් හේතු ධර්මයෙන් ලැබෙන ආරක්ෂාව තවත් තමන්ගේ ජීවිතේ පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස භාවනාවට ගියාම ඉස්සෙන් ලක් බලන්න බුදුරජාණන් වහන්සේ මට ජීවත් වෙන්න ලැබෙන විදිහක් තියෙනවා. මට රකින්න කියලා තියෙන සීලයක් තියෙනවා. රකින්න කියලා තියෙන විනයක් තියෙනවා. රකින්න කියලා තියෙන විහිදෙනයක් තියෙනවා. අම්මා තාත්තට සලකන්න කියලා තියෙනවා. අම්මා තාත්තගේ මොනකටද උනත් සලකන්න කියලා තියෙනවා. නේද? සිතාලවත් සුත්තේ කියලා එකක් දේශනා කරලා තියෙනවා. මේ හැම දෙයකින්ම මගේ බුදුරජාණන් වහන්සේ මට ඒ ගරහණ කාරණා දේශනා කරලා තියෙනවා. එහෙනම් ඒ ගැන ඉස්සෙල්ලම ඕනේ. රහතන් වහන්සේ නම් මේ විදියට අවස්ථාවයිද? නේද? අන්න ඒ විදියට මනෝමෝතකම විමස විමසා විමස විමසා විමස විමසා මගේ ජීවිතය හදා ගන්න ඕනේ. ඒ විදිහට හද ජීවිතයක් නොබෝ කලකින්ම මහා උතුම් ජීවිතයක් බවට පත් වෙනවද නැහැ? මහා උතුම් කළ යුතු දේ අර පැත්තේ කුසලයේ වර්ධනය කරගනිමින් නොකළ යුතු දේ විදිහට මෙන්න මේ ටික අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. නත්තු බ්‍රහ්ම සමාධියේ කිංචීයේන විඤ්ඤුපරේ පොදේ දුම්. උන්නතෙන්ට එනකම් දේශනා කළා. එතනින් එහාට තමයි මෛත්‍රී පැත්තට ආරම්භය කියන්නේ මේ සිත ධර්මයේ. සුඛිනෝ පාකේනෝ හොන්තු සබ්බේ සත්තා පන්තු සුඛිතා මේ තනත්තා කල්පනාවකට එනවා මේ දැක්කා කල්පනාවකට සියලු දෙනා සබ්බේ සත්තා සිත් සත්වයෝ සුඛිනෝ සුඛත් වෙත. ඒක කියන්නේ මේ කායික වශයෙන් මේ කටේ සුඛත් භාවයටපත් වෙනවා. බිය උවදුරු නැත්තෝ වෙත්තා. කේමිනෝ කියලා කියන්නේ ෂේම භාවයටපත් වෙච්ච අය. ඒ කියන්නේ කාගෙන්වත් බය බය උපදින්නේ නැති අය බවට පත් වෙනවා. සුඛිනෝ වාචේනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා කියන්නේ සිත සෝපබ්භාවයට පත් වෙච්ච. ඒ කියන්නේ හිතේ නැවත මොනවාක්වත් කෙලෙස් ධර්මයන් ඇති නොවන සෝපබ්භාවයට පත් වෙච්ච හිතක් බවට කියන සත්‍යය පත් වේවා කියන අදහසෙන් මෙන්න මේ වගේ Tamanගේ ගුණය වර්ධනය කරගත්ත කෙනා කටයුතු කරන්න ඕනේ. කොහොමද? සුඛිනෝ වාචේනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන ආකාරයට තමන්ගේ ජීවිතය පත් කරගෙන කටයුතු කරන්න ඕනේ. දැන් කොහොමද මේක කරන්නේ? ඊළඟ කාරණාව විදිහට තියෙන්නේ යේකේචි කාණ භූතස්ති තථාවා ආවරාවා අනවශේෂා දීගාවායේ මහන්තාවා මජ්ක්‍ධිමා රස්ස කාණක සූලා වික්ඛායේව අද්දික්ඛා යේච දුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා බවන්තු සුඛිතත්තා කියන තැනට එනකම් කියන්නේ ලෝකය ප්‍රභේද කර කර ප්‍රභේද කර කර පින්නන්නේ ඔය කියපු ගාථා ධර්මයන් තුල හත් ආකාරයකට ලෝකෙ බෙදලා තියෙනවා නේද දන්නවා ඒ කියන්නේ මුළු මුළු ලෝක තුන් ලෝකෙම අරමුණු කරගෙන අටාකාරයකට මේක වර්ගීකරණය කර කර කර කර කර කර සබ්බේ සත්තා භවං සත්තා කියන තැනට මේ මේ කාරණාව ක්‍රමානුකූලව අපේ හිතේ මෛත්‍රී සිත ඇති වෙන ආකාරයට අටාකාරයට වර්ධනය කරලා යේකේචි කාම භූත එක පැත්තකින් කාමියෝ සහ භූතයෝ කියලා එතන සඳහන් කරේ ඔතන ප්‍රාණ කියලා සඳහන් කරේ රහත් භාවයට පත් වෙන සුරු අය සමහර සමහර පොත්වල එහෙම සඳහන් කරනවා. භූත කියලා කියලා කියන්නේ භූත කියලා කියලා කියන්නේ රහත් භාවයට පත් වෙච්ච අය කියලා සමහර තැන්වල සඳහන් වෙනවා. ඊළඟට කස පාවර කියලා කියන්නේ එහෙමයි. කස කියන්නේ පැටිගත් අය. පාවර කියලා කියන්නේ ස්ථාවර භාවයට පත් වෙච්ච අනවශේෂ කියලා කියන්නේ ඉතුරු වෙන තව කෙනෙක් ඉන්නවද? ආන් බලන්න ඔතනින් ආකාර දෙකකින් මේ ලෝකයේ සියලු දෙනා අරමුණු කරා. හරිද? ඊළඟට දික්ඛාව අදික්ඛා කියලා කිව්වේ පෙනෙන නොපෙනෙන. ආ යේස දුරේ අන්න දුර ළඟ සිටින යේස දුරේ වසන්තය දුරේ භූතා සම්භවේති. එතනත් එහෙමයි. දැන් උතර සඳහන් වෙනවා සමහර සමහර වෙලාවට සමහර පොත්පත්වල සඳහන් වෙනවා භූත කියලා කියන්නේ අර කලින් කිව්වා වගේම නැවත ගර්භයකට නොයන. සම්භවේති කියන්නේ ගර්භය නොයන කියලා. හරිද? ඊළඟට තවත් කෙනෙක් සඳහන් වෙනවා දැන් ඔය තවත් සුත්තකවල ඊළඟට දීඝාවා මහන්තාවා මජ්ක්‍ධිමා රස කාමක තුලක් දික්කු ශරීර ඇති ඒ වගේම එතන තියෙනවා දීඝාවා මහන්තාවා මජ්ජිමා රස්ස මජ්ජිම සහ රස්ස වෙච්ච ඒ කියන්නේ අර දීඝ මහන්ත තුල කියලා උතර සඳහන් වෙනවා දිග සත්තු මහත් වූ සත්තු සහ ස්ථූල රෞණි වගේ ශරීර තියෙන සත්තු කියලා. දැන් දිග කොටසේම තමයි ඔය දිග කොටසේ මධ්‍යමයේ ඉන්නවා. මහාන්ත කියන කොටසේ මධ්‍යමයේ ඉන්නවා. සූල කියන කොටසේ මධ්‍යමයේ ඉන්නවා. හරි. දිග කොටසේ මධ්‍යම ඊළඟට දිග කොටසේ ඉන්න පුංචි මායට කිව්වා පස්ස කියලා. සූල කොටසේ ඉන්න පුංචි මායට කිව්වා අනුක කියලා. එතකොට අර මහාන්ත කොටසේ ඉන්න පුංචි මායට කිව්වා ඒ අනුක කියලා. එතකොට මධ්‍යම අනුක බලන්න එතකොට ආකාර තුනකින් නව ආකාරයකට බෙදලා. එතන. මේකනේ අනුක කියන එක. දැන් ඔය කාරණා ටික අපිට ගොඩාක් වැඩගත් වෙන්නේ නැහැ. මොකද ඒක අපිට පොත්පතකින් ලේසියෙන් හොයාගන්න පුළුවන්. නමුත් මම කිය යුතු තියෙනවා. ඒකද ඒක නම් ලොකු කලබලයක් ඇති කරගන්න එපා. මොකද මේ කරලා තියෙන්නේ අර මම නවත්තපු දැන් අපරෝ කරන් නිකුත් දේත කියන තැනට එනකම් ලෝකේ වර්ගීකරණය කරලා තියෙනවා. හරිද? ලෝකයේ හිතෙන මේ වර්ගීකරණය කරද්දී අනුක කියලා තැනට වැටලා තියෙනවා බුදුන් වහන්සේ. අනුක කියලා කිව්වේ පියවි ඇහැට නොපෙනෙන જાතියේ සත්වයන් කියන එක. රස්ස කියලා කියේ වස්තු කොට සත්වයන්. දීග කියන තැන මහත් කියන තැන තුල කියන තැන දීග කියනකොට සාරත්වයෝ ඒ වගේ සත්තු. දීග කොටසේ ඊළඟට මහාන්ත කියලා කියනකොට අලි ඇතු වගේ සත්තු. ඒකේ මජ්ජිම කියලා කියන්නේ හරක් වගේ සත්තු. ඒකේ රස කියලා කියන්නේ වානරය ඔව් බල්ලෝ කුස වගේ සත්තු. ඉතින් මේ විදිහට බෙදා වෙන් කරලා ඊළඟට බලන්න දික්ක අද්දික්ක කියලා කියනකොට ඔක්කොම අහනවා. පේනෙන දැන් පේනෙන සත්තු නොපේන සත්තු කිව්වහම මුළු ඔක්කොම සත්තු කොටස වෙනවා. දුර අවිදුර කිව්වහම දුර දුර කිචින කියලා අවිදුර කියලා ළඟ. සමාජයට කෙනෙකුට ගන්න පුළුවන් මගේ මේ ශරීරය ඇතුලේ ඉන්න සතු දුර. අපි දුර. එතනින් එහා ඔක්කොම දුර. නැත්නම් මේ ශාලාවේ ඉන්න ඔක්කොම දැන් භාවනා කරන ශාලාවේ තව කට්ටියක් ඉන්නවා. තව මේ කූඹි ඉන්නවා ඔක්කොම ඉන්නවා. මේ ඔක්කොම අවි දුර එතනින් එහා දුර. නැත්නම් මගේ ගමේ ඉන්න සත්ත්වය අවි දුර අනිත් අය දුර. සාපේක්ෂ දුර අවි දුර කියලා මුළු ලෝකෙම අරගෙන යනවා. හරිද? අන්නේ විදිහට හත් ආකාරයකින් තක පාවර කියවම ඒක තමයි. රස කියලා කියන්නේ කැටි ගන්නා සත්‍යය. කවුද? නිවන් දැක්ක නැති ඔක්කොම කැටි ගන්නවා. නිවන් දැක්ක ස්ථාවර. ඒක ඔක්කොම අහු වෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ හත් වර්ගීකරණ හතක් තියෙනවා. හරිද? ඒ ටික අපි මතක තියාගන්න ඕන අරමුණු කරන්න පුළුවන් අපිට අන්න ඒ විදිහට. කෙනෙක් ඕන සබ්බේ සත්තා බවන්ත සුත්තත්තා කියලා කියනකොට ඒ දුර වෙන සත්තු අවිදුරු සත්තු කුඩා සත්තු අනුක සත්තු ඒ විදිහට මහත් වූ සත්තු දිග සත්තු කොට සත්තු ඒ විදිහට අරමුණු කරගන්න පුළුවන් ඉතින් මෙන්න මේ අරමුණු කර ගැනීමත් එක්ක ඒ එහෙම අරමුණු කර ගැනීම දේශනා කරලා බලන්න එතකොට මේක විසිරෙන ස්වභාවයක් තියෙනව නේද හිත මෙතන හැබැයි මෛත්‍රිය කියන එක තියෙනවා නමුත් ඒකත්වයකට ළඟද ඒකත්වයකට ළඟ නැහැ. නේද? ඒ මොකද දුර සත්‍යත් අරමුණු කරනවා, ළඟ සත්‍යත් අරමුණු කරනවා. නමුත් හැබැයි මේ වැඩෙන්නේ මෛත්‍රිය. ඒක අපි තව සුට්ටකින් මේ මෛත්‍රී කමදාන වර්ධනය කරන හැටිත් එක්ක මේ මේ කියන தත්ත්වය සාහවු කරගන්නේ කොහොමද කියලා විස්තර කරගමු. හොඳයි. දැන් ඊළඟට දැන් අපි කතා කරන්නේ ඒකේතිකාම මුත්‍ත්‍ය තථාවාතාවරාවා කියන තැන ඉඳන් ඒ ගාථාව ඒ ගාථා තුනක් ඉවර කරන් කතා කරා. දැන් අපිට තියෙන්නේ නපරෝ පරාං නිකුද්දේත ඥාති මඤ්ඤේත අත්ත පිනං කංචි ධ්‍යානෝපනා කටික සංඥා ඥානය මඤ්ඤස්ස දුක්ඛ මිත්‍යේ ඔන්න ඔතන තමයි ගොඩාක්ම අපිට දැනෙනම තැනක් තියෙන්නේ නපරෝ පරාං නිකුද්දේත දැන් බලන්න මේ වෙනකම් පින්නත් මේ මේ මේ කර්තක එනකම් දැනෙන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා තමයි. සුඛිනෝවා කේමිනෝ හුන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා සඳහන් කරේ සියලු සත්වයට සමාන නේද? මමයි මෛත්‍රිය වැඩි දැන් මමයි ඒ කියන්නේ ඒ මෛත්‍රිය වඩන කෙනා අනේ සියලු දෙනා සුපත් වෙත්වා බය නැත්තු වෙත්වා සියලුම ලෝක සත්වයෝ සුවපත් වෙත්තා බය නැත්තෝ වෙත්තා ඒ වගේම සුවපත් වූ සිත් ඇත්තෝ සුවපත් සිත් ඇති කරගත්ත අය බවටම පත් වෙත්වා කියලා මෙනෙහි කරා බලන්න මේ හැඟීම දෙගුණ තෙගුණ වෙලා තව වර්ධනය වෙලා යන අපූර්ව මෙතෙන් එහාට තියෙන කාරණා මොකද කියලා නත නතරෝපරම් නිකුද්දේත ඥාතිමන්නේක කප්ප කිනක්කන්ති ඒ කියන්නේ කෙනෙක් කෙනෙක්ව අවස්ථන්නේ නැති වේවා කියන්නේ. තව කෙනෙක් තව කෙනෙක්ව රවට්ටන්නේ නැති වේවා. කෙනෙක්ව මුලාවටපත් කරන්නේ නැති වේවා. ඇයි? මුලාවටපත් කිරීම. දැන් දැන් මෛත්‍රිය වැඩිච්ච මම මෛත්‍රී කරපු මම කාවත් රවට්ටන්නේ නැහැ. දැන් මේ වෙනකම් කරපු මේ වෙනකම් කරපු දේ තුල ගම්ම්‍ය වෙන්නේ සුඛිනෝවා කේමිනෝ හුතු කියලා තමන්ගේ හිතේ අදහසක් ඇති කරගත්තා නම් ඒ එවැනි හැඟීමක් තියෙන කෙනෙක් තව කෙනෙක් පවත්තයිද? නෑ. එහෙනම් මගේ පැත්තෙන් මේක විසඳගත්තා මම දැන්. මෙතන ගැඹුරු කරා තව කාට ගියාම කමඨහනේ මම තව ටිකක් පැහැදිලි කරනවා. මගේ පැත්තෙන් මේක විසඳගත්තා. මොකද මම කාවත් නවත්තන්නෙත් නෑ. මම කාගේවත් සුවපත්භාවය නැති කරගන්නෙත් නෑ කියන එක මට දැන් ඇදලා තියෙන්නේ. ඇයි දුර, අවිදුර, දික්ත, අදිත්ත ආදි වශයෙන් තමන් මෙනෙහි කරපුවාම හැම කෙනෙක්ම සුවපත් වෙන්න කියලා මම කාලවත් පවත්තයිද නෑ මම කාටවත් ලොකුකම් පෙන්නයිද යට කරලා දායිද නෑ එහෙම කරන්නේ නෑ නේද නරක හිතන විදිහට කතා කරන්නේ නෑ අන්න ඒක මම කරන්නේ නෑ දැන් මම කරන්නේ නැතුණාට වෙන කෙනෙක් අතින් මේක සිද්ධ වෙන්න පුළුවන් බෑ මම මේක කරන්නේ නැතුණාට මේ ලෝකයේ අනිත් අයට මම නම් ඒක දැන් කරන්නේ නැහැ මගේ හිතේ ප්‍රබල හැඟීමක් තියෙනවා. නමුත් වෙන කෙනෙක් අතෙන් සිද්ධ වෙන්න පුළුවන් වෙයි. වෙන කෙනෙක් වෙන කෙනෙක්ව රවට්ටන්නත් ඉඩ තියෙනවා. වෙන කෙනෙක් වෙන කෙනෙක්ව වෙන කෙනෙක් වෙන කෙනෙක්ව යටත් කරලා පහත් කරලා රිදවලා කටයුතු කරන්න ඉඩ තියෙනවා. අන්න ඒක කවදාකවත් කොතනකවත් වෙන්න එපා කියන සිතුවිල්ලයි මේ ඇති කරගන්නේ. නපරෝ පරාණික දෙයක ගැඹුරු හැඟීමක් මේ ලෝකේ කිසි කෙනෙක් කිසි කෙනෙක් කරවටන්නේ නැති දේවා මේ ලෝකේ කිසිම කෙනෙක් කිසිම කෙනෙක් කරවටන්නේ නැති දේවා දුරින් සත්‍ය වේවා ඈතින් සත්‍ය වේවා ළඟින් සත්‍ය වේවා ඒ වගේම දිග සත්‍ය නැත්නම් මිනිසු ගත්තොත් තව තවත් කිසි කෙනෙක් කිසි කෙනෙක්ව රවට්ටන්නේ නැති වේවා කියලා මුළු ලෝකෙම අරමුණු කරගන්න පුළුවන් වෙන්න ඕනේ ඊළඟට තව කෙනෙක් තව කෙනෙක්ව පහතට දැමුවොත් මොනතරම් පීඩාවක්ද නේද? මේ ලෝකයේ මිනිස්සු අහවල් කුල ගෝත්‍ර ජාති ආදී කියමින් හරියට අත්හැරෙද්දනවා. හරියට කල්හර දාලා කටයුතු කරනවා. ඒ වගේ එක්කෙනෙක්වත් එක්කෙනෙක්වවත් පල්ලෙහාට දාන්න කනාති මඤ්ඤේ කත කුංචි දෙකින්වත් තව කෙනෙක් තව කෙනෙක්ව පහකට දාලා කටයුතු නොකරේවා කියලා ලෝකෙම අරමුණු කරගත්ත මහා හැඟීමක් අත්නාත්මයෙන් කප්ප කෙනක් තන්ති ඊළඟට ව්‍යාරෝසනා පටික සංඥා ඥානමඤ්ඤ සුදුකුමිතේ ව්‍යාරෝසනා කියලා කියන්නේ පින්වත්නි කයින් වචනයෙන් රෝසණය කිරීම කියන්නේ කරදර කරන එක. හිරියර කරන එක. ඒ තරහෙන් කටයුතු කරන එක. තරහෙන් කතා කරන එක තරහෙන් කටයුතු කරන එක කෙනෙකුට දුකක් ඇති වෙන විදිහට. ව්‍යාරෝසනා පටිඝසඤ්ඤා ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය. ඒ කියලා කියන්නේ එතකොට ඊළඟ ව්‍යාරෝසනා පටිඝසඤ්ඤා හිතෙහි තරහ ඇති නොවේවා කියලා කයෙන්වත් වචනයෙන්වත් සිතකින්වත් තවත් කෙනෙකුට තවත් කෙනෙක් කෙරෙහි තරහක් ඇති නොවේවා බලන්න දුකක් ඇති නොවේවා කියන්නේ ඒ කියන්නේ එතරම් තියෙන්නේ අනිත් අය ගැන මේවා ගැඹුරු හැඟීම් ගොඩාක් ගැඹුරු හැඟීම්. ඒකයි මම කිව්වේ තමන්ගේ පමණින් තමයි මේවා ග්‍රහණය කරගන්න පුළුවන් කියලා. මේ ගැඹුරු හැඟීමකට එන්න පුළුවන් කාටද? කලින් කියපේවා සක්කෝ ආදී විදිහට ඒ ගුණයන් වර්ධනය කරගත්ත කෙනෙකුට තමයි මේ හැඟීමක තියෙන ගැඹුර තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ලෝකෙම අරමුණු කරගන්න පුළුවන් වෙන්නේ එයාට. නැත්තම් මේවා මහා විහිළුවක් යන එකක් දැනෙනවා. තමන් ඇති කරගත්ත නිවසේ හැටියට තමයි වාසය. ඉතින් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමයි යමක් ඔසවන්න පුළුවන්. ඒ වගේ පළවෙනිදේ කරගත්ත කෙනෙකුට මෙන්න මේ මේ ගාථා ධර්මය කියලා කියන්නේ මහා කරුණාවෙන්ම දේශනා කරපු ගාථා ධර්මය. නපරෝ කරම් නිකුද්දේත ඥාති මඤ්ඤේත කත්තකිනං කත්ති ව්‍යාරෝසනා පරිසඤ්ඤා. ඒ කියන්නේ දැන් එක්කෙනෙක් එක්කෙනෙකුට වරිනවා නම් අනිත් අය දුකටපත් වෙනවා. නේද? එක්කෙනෙක් එක්කෙනෙකුට ගහනවා නම් අනිත් අය දුකටපත් වෙනවා. හැබැයි තවත් කෙනෙක්ගේ හිතක පටික සංඥාවක් ඇති වෙනවා නම් ඒ ඇතිවෙච්ච කෙනා දුකටපත් වෙනවා. බලන්නකෝ මේ දෙගොල්ලම ගැන මෙතන තියෙනවද නැද්ද මේ මේ කල්පනා කරන කෙනා තුල කරුණාව. දැන් දෙන්නේ කියනවා. ඒ දෙන්න බැන ඒ දෙන්න බැන ගන්නවා. බයින්නේ එක්කෙනෙක් බයින්නේ අනිත් එක්කෙනා. බැන්නේ එක්කෙනා හින්දා අනිත් එක්කෙනාට හිතෙනවා. දැන් මේ කියන්නේ මොකද්ද? එහෙම වෙන්න එපා. කවදාකවත් මෙයා අරයට බණින්න එපා කියලා. හරිද? ඊළඟ කියන්නේ කවදාකවත් න්‍යාරයට ගහන. ඒ දෙන්න අතරේ කායික වශයෙන් කිසිම දුකක් ඇති වෙන දෙයක් වෙන්න එපා. වාචික වශයෙන් කිසිම දුකක් ඇති වෙන දෙයක් වෙන්න එපා. ව්‍යාරෝසන. පටික සංඥා. ඒ දෙන්න අතර පටික සංඥාවක් දුක් ඇති වෙන ආකාරය මට මේ පටික සංඥාවක් ওই පැත්තට ඇති වුණා කියලා ওই පැත්තට සංඥාවෙන් විතර සිදෙන්නේ නැහැ නේ එක රෝෂණයක් වෙන්න ඕන එතන. එක්කෝ නේද ව්‍යාරෝෂණා කියලා කියන කායික වශයෙන් හරි වාචික වශයෙන් හරි මොනවාට වුණත් තමයි මේ පැත්තට දුක් ඇති වෙන්නේ. කාටික සංඥාවක් ඇති වුණාම කාටද දුක් ඇති වෙන්නේ? එහෙනම් අන්න බලන්න. කෙනෙක්ගේ හිතක් තුළ දුකක් ඇති නොවන ආකාරයෙන් සිද්ධ වෙන්න නම් කාටික සංඥාවක්වත් ඇති වෙන්න එපා කියන එකයි මේ. එක්කෙනෙක් එක්කෙනෙක්ව රවට්ටන්න එපා. ඒ ඒ අය ඒ ඒ අය රවට්ටා ගන්නත් එපා. ඒ ඒ අය ඒ ඒ අයත් පල්ලෙහාට දාලා කටයුතු කරන්නත් එපා. තව කෙනෙක් තව කෙනෙක්ව රිදවන්නත් එපා. කයි කායික රාජසික විතරක් නෙවෙයි කෙනෙක්ගේ හිතක් තුළ දුක් ඇති වෙන පටිඝ සංඥාවක්වත් ඇති වෙන්න පටිඝ සංඥාවක්වත් ඇති වෙන්න එපා කියන එකයි. දැන් ඔය ටික ඔක්කොම තේරුම් ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය පිළිබඳ වූ එක උදාහරණයක් දේශනා කළා කියන්නේ. මෛත්‍රිය තේරුම් ගන්න එක උදාහරණයක් දේශනා කළා කියන්නේ. ඔය ඔක්කොම තේරුම් ගන්න. මාතායතානියම් පුත්තං ආයසා ඒක පුත්තමං රක්කේ ඒවං පි සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණ ආමරණ ආයමවත් නැහැ මාතායතානියම් පුත්තං ආයසා ඒක පුත්තමං රක්කේ එකම පුතෙක් ඉන්න අම්මා කෙනෙක් තමන්ගේ දිවිහිමියෙන් ඒ පුතාව ආරක්ෂා කරන්නේ යම්සේද මාතා යතනියම් පුත්තං ආයසා ඒක පුත්තමන රක්කේ ඒවම්ති සබ්බ භූතේසු සියලුම සත්‍යෝකේ ඒ ආකාරයටම සියලුම සෛරම්ති සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං ඒ කියන්නේ හිතෙහි මනසේ ඇති කරගන්න ඕනේ අප්‍රමාණ වූ නැතික. අපරිමාණ ඊළඟට හරි. එතනින් අපි පොඩ්ඩක් කතා කරලෙමු. දැන් මේ කිව්වේ අම්මා කෙනෙක් දරුවෙක් කෙරෙහි එකම දරුවා කෙරෙහි ඇති කරගන්න හැඟීමක් තියෙනවා. මිත්‍රත්වයේ හැඟීමකට කියන්නේ. මේ හැඟීම තුළ ඉස්සෙල්ලා කතා කරපු ඔක්කොම තියෙනවද නැද්ද බලන්න. දිවිහිමියෙන් තමන්ගේ දරුවාව රකින්න අම්මා කෙනෙක් හැබැයි. දිවිහිමියෙන් තමන්ගේ ආයුෂයෙන් අනු දරුවෙක්ට රකින්න අම්මා කෙනෙක් ළඟ බලන්න මෙන්න මේවා තියෙනවා. මොනවද තියෙන්නේ කියලා බලන්න. සුඛිනෝවා තේනෝ හුතු මේ තනත්තා සුවපත් ජීවත් වෙන්න ඕන කියන හැඟීම අම්මට නැද්ද? අනේ මේ දරුවා බය උපදවා ගන්නේ නැති දරුවෙක් වෙන්න ඕනේ කියන හැඟීම මේ අම්මට නැද්ද? අනිවාර්යෙන්ම තියෙනවා. නේද? ලසුකිනෝවා කියනෝ හුතු සබ්බේ සතගෙන සුඛිතත්තා මෙයාගේ හිත සුවපත් වෙන්න ඕනේ කියන හැඟීම නැද්ද? අම්මට කියන නේද? ඒ දරුවා කෙරේ. ඒ විතරක්ද කිසිම කෙනෙක් මේ ළමයාට වැරද්දෙන් චෝදනා කරන්න එපා කියන හැඟීම නැද්ද? තියෙනවා නේද? ඒ විතරක් නෙවෙයි කිසිම කෙනෙක් මේ දරුවට ගහන්න එපා කායිකව කවුරුහරි තරහින් මෙයාට කරදර එපා කරන්න එපා කියන හැඟීම අම්මට නැද්ද? තියෙනවා. ඊළඟට කිසිම කෙනෙක් මේ මගේ දරුවාට බනින්න එපා දැනීමෙන් වචනේ චෝදනා කරන්න එපා කියන හැඟීම නැද්ද? ඒකට මගේ දරුවාගේ හිතේ පටික සංඥාවක් ඇති වෙනා එයාට දුකක් ඇති වෙන දෙයක් සිද්ධ වෙන්න එපා කියන හැඟීම නැද්ද? එහෙනම් ඒ ඔක්කොම තියෙනවා. හැබැයි ප්‍රශ්න තියෙන්නේ මේ ඔක්කොම හැඟීම විසිරවන්න ඕන කියනවා සබ්බේ සත්තා කියනට. සියලුම සත්‍යයන් කෙරේ ඒක සඳහන් කරන්නේ කොහොමද? උද්දං අදෝච තිරියංස ඊළඟ තමයි ඔන්න වැදගත්ම වචන තුනේ. ආ අසම්බාධන්න වේරං අසපත්තං කියලා. අසම්බාධං බාධාවකින් තොරවම බාධාවකින් තොරවම අවේරං වෛරයක් නැතුවම අසපත්තං සතුරුකමක් නැතුවම තේරෙනවද? දැන් බලමු ආයතරයක් ගන්න. මාකායතානියම් පුත්තං ආයුසායක මනෝරක්කේ ඒවම්පි සබ්බ භූතේසු සියලුම සත්‍යන්තරේ ඒවම්පි සබ්බ භූතේසු මානසංභාවේ අත මන මනසින් පතරවන්න ඕන අප්‍රමාණව සියලු සත්‍යයන් කෙරෙහි අර එකම දරුවගෙන් තියෙන හැඟීම බාධාවකින් තොරවම වෛරයකින් තොරවම සතුරුකමක් නැතුව එහෙනම් හරිද? කොහොමද මෙවැනි බරපතල ක්‍රියාවක් කරන්න මහා දක්ෂයෙක් වෙන්න ඕනද නැද්ද? එතකොට කොහොමද පතුරන්නේ? දිත්තාවායේ වාදිත්තායේස දුරේ වසංචය දුරේ භූතාවා සංභවේ සීවා අර කියපු ක්‍රමයක අර හත් ආකාරයකට බෙද බෙද බෙද බෙද දැන් කරන්න තියෙනවා. නේද? ඉතින් මේක පින්වත්නි කොහොමද කරන්නේ කියලා බලන්න එහෙනම් අසම්බාධනං කියන එක තේරුම් ගන්න ඕනේ. මෙහෙම මුළු තුන් ලෝකෙතම මේ විදිහට පතුරවන්න බාධාවක් නැතුවම කියන තැන මොනවද බාධා වෙන්නේ කියලා විමසලා බලන්න ඕනේ මොනවද බාධා වෙන්නේ වෛරයක් නැතුවම කියනකොට ඔන්න වෛරකාරය අහුණා සතුරුකමක් නැතුවම කියනකොට සතුරු අහුණා මේ පැත්තේ තියෙනවා තව බාධාවක් නැතිනම් කියලා බාධා වෙන අය ඉන්නවා. කවුද? වෛරකාරයෝ නෝනේ ඉතින් බුදුරජාණන් වහන්සේ මේ බෙදලා තියෙනකොට මේ බෙදීම මොකද්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. වෛරකාරයෝ කියලා වෙනම සඳහන් කරා නම් සතුරෝ කියලා වෙනම සඳහන් කරා නම් වෛරී අය අහිතවත් අය ඔක්කොම ඒ ගොඩට වැටෙනවා. තවත් බාධාවක් වෙන කෙනෙක් එහෙනම් ඉන්දිය යුතුයි. කවුද මේ අසම්භාගම් බාධා සියලු පැත්තට පතුරවන්න බැරි බාධාවක් තියෙනවා. කවුද? ඔන්න බලන්න. හොරාගේ අම්මගෙන් තේන අහන්න එපා කියන්නේ ඇයි? අපි මෙහෙම හිතමු. තමන්ගේ දරුවා හොරකමක් කරලා ඉන්න ගෙදර ඉන්නවා. දැන් මේ අම්මගෙන් ඇවිල්ලා අහනවා අවුරුදු 18ක විතර ගෙනෙක් තමයි මේ හොරකම් කරලා තියෙන්නේ. දැන් ගෙදර ඉන්න දරුවා. එහා පැත්තේ ගෙවල් දෙකක් තියෙනවා 18 දරුවෝ. මේ අම්මා හුඟක් වෙලාවට මොකද කියන්නේ? එහා පැත්තේ ගෙවල් වලක් තියෙනවා අපේ අපේ පුතා නම් වෙන්න බෑ. පුළුවන් නම් අල්ලලා දෙනවා. මම කියන්නේ ආදරේ වැඩිකමට, හිතවත්කම වැඩිකමට මගේ ළමයා දෙවිලා වෙන කෙනෙක් අවුනොත් ඔන්න යවන්න දෙන්න කියලා ඉන්නයි නේද? එහෙනම් අර තුන් දෙනා ගැනම එකම හැඟීම හදන්න බැරි බාධාව මොකද්ද? මෙයා කෙරෙහි තියෙන දැඩි දැඩි ඇල්ම දැඩි ඇල්ම යම් කිසි කෙනෙක් කෙරෙහි පින්වත් දැඩි ඇල්මක් එක්කෙනෙක් කෙරෙහි තියෙනවා නම් සියලු සත්වයන් කෙරෙහි මේ මෛත්‍රිය පතුරවන්න ඒක බාධාවක් වෙනවද නැද්ද? සතුරුකමක් බාධා වෙනවා වගේම අහිතවත්කමක් වෛරීකමක් බාධාවක් වෙනවා වගේම අධික මිත්‍රත්වය අධික හිතවත්කම මෛත්‍රිය වතුරන්ට බාධාවක් වෙනවද නැද්ද? එහෙම වෙලා නැද්ද? එහෙම වෙලක් නැද්ද? වෙන්නේ කොල්ල බලන්න බැහැ. හරි. එහෙනම් මොකද වෙන්න ඕනේ? අපි පින්වත් මේ ලෝකයේ ඉන්න මිනිස්සුන්ව කොටස් හතරකට බෙදාගෙන ඉන්නවා. කෝටි 700ක් වෙච්ච මිනිස්සුන්ව කොටස් හතරකට බෙදලා තියෙනවා. සමහර අය හිතවත් කියලා වෙන් කරගෙන සමහර අය අහිතවත් කියලා වෙන් කරගෙන, සමහර අය වැදගත් කියලා වෙන් කරගෙන, සමහර අය වෛදී කියලා වෙන් කරගෙන. නේද? එකම බස් ගොඩවල්, එකම කටු ගොඩවල්, එකම දේ ගොඩවල් මේ විදිහට වෙන් කරගෙන නැද්ද? සමන්තවත් පාලනය කරගන්න බැරි සිතුවිලි ඇති වෙන සත්තු කියලා සම්මතයේ ඉන්න ඒ අයට පාලනය කරගන්න බැරි සිතුවිලි ඒ අය තුළ ඇති වෙන ඒවා Tamanටවත් පාලනය කරගන්න බැරි සිතුවිලි ඇති වෙන පත්තුන්ව හිතවත් අහිතවත් මැදිහත් වෛරී කියලා වෙන් කරගෙනද නැද්ද? අන්න ඒ සීමාවන් තියනකම් ඒ සීමාවන් තියනකම් අසම්බාධං කියලා තන බාධං තමයි. මේ සම්බාධං තමයි සම්බාධා සහිතයි. එහෙනම් අන්න ඒ සීමාවන් අයින් වෙලාම අයින් කරගත්ත මොහොතක තමයි ඔන්න ඔය කියන මෛත්‍රිය අප්‍රමාණව පැතිරෙන්නේ කියන්නේ. තේරෙනවද? අප්‍රමාණව පැතිරෙන්නේ අන්න ඒ ගාන තමයි හිත සකස් කරගන්න වැඩ පිළිවෙලක් පමණක් තුළ වර්ධනය වෙන්න ඕනේ ප්‍රමාණ තුල. අන්න යේත ධූරේ වසන්ති අවිධූරේ බලමු කොහොමද අවිධූරට යන්නේ කියලා. නේද? විත්තාවායේවත් විත්තා කියන තැනට කොහොමද මේක වර්ධනය කරන්නේ? එහෙනම් ඊයේට දුරේ වසන්තය දුරේ දුරවත් ළඟවත් ඉන්න අයගේ හිතවත් අය අහිතවත් අය නැදිහත් අය වෛරී අය කියන අය නැති වෙන්න ඕන නේද? මේ කියන මාතායතානියම් පුත්තන් ආයසායක පුත්ත මනුරක්කේ කියන ආකාරයට මෛත්‍රිය වැඩෙන්නේ. නේද? මේක ලොකු දක්ෂකමක් වෙන්න ඕනේ. නේද? මේක විශාල දක්ෂකමක් වෙන්න ඕන නැද්ද? ඊළඟට මෙත්තංච සබ්බ ලෝකස්මින් මානසම්භාවේ අපරිමාණං උද්දං අදෝච තිරියංච අසම්බාධන වේරං අසපත්තං ඊළඟට චිත්තං කරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විදසමිද්දෝ ඒකං සතින් අදිට්ඨිය කියන කර්ම සදාන් කරා දැන් මෙහෙම කරපු කෙනාට තවත් අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා. චිත්තං තරං මුසින්නෝ වාසයානෝ වායාවතසේකත මිද්දෝ ඒකං සතින් අධිතේ විගත මිද්ද නැනිකම විගත නිද්දාව කියන නැනිකම නැතුවම මෛත්‍රීශිතක තියෙන ආපහු ඇදීම නැතුවම හිතේ කියන එක නැතුවම එයා පිට්ටං කරන් විසින්නවා කරනවා යාවතත් විකෘමිද්දෝ ඒකං සතින් අදිත්තේය මේ සතර ඉරියව්වේදීම මේ සිහිය මෛත්‍රී සිහිය අදිස්ථානයේ තියෙන්න ඕනේ නේද කේනෝහන්තු කියලා පටන් අරගෙන නේද විත්තාවා කියලා විශාල සත්ත්ව ප්‍රමාණයකින් පටන් අරගෙන අන්තිමට මොකද උනේ මාන සංභාවයේ මෙත්තන් සම්බලෝකස් සම්භාවයේ අපරිමාණයි කියලා සියලුම ඒ ඒ පරිමාණ ඇතුම අප අප්‍රමාණව මෙහාට යන්න ඕන කොහොමද? ඒකෝන අසම්බාධං අවේරං අසපත්තං කියලා සතුරුකමක් නැතුව වස්තුමක් නැතුව බාධාවකින් චරවම මුළු ලෝකෙකම පැතිරෙන මෛත්‍රියක් ඇති වෙනවා කියලා කියන එකත් අඩංගු කරලා අන් හැඟීම අතරියවෙදි තියෙන්න ඕන කියනවා. නේද? සතර ඉරියව්වේදී මං හැඟීමක් ඇති කරන් ඉන්නවා හිතියට එන්නේ නැහැ. මේක එන තත්ත්වෙට මේක ප්‍රබල කරන්න ඕනේ. නේද? එහෙනම් එතෙන්ට එනකම් මේ කොහොමද මේ මෛත්‍රී සිත අම්මා කෙනෙකුට දරුවෙක් ගැන හැඟීම මුළු ලෝකය කෙරෙහිම ඇති වෙන විදිහට අපේ හිත සකස් කරන එකක් ගැළපෙන යම්කිසි මෛත්‍රී කමඨහනක් ගැන අපිට කරන්න පුළුවන් නම් මේ ටික වෙනවා නම් ඔයගේ ප්‍රබල හැඟීමකට අපිට එන්න පුළුවන් නම් ඒක මේ සූත්‍ර ධර්මයට සාධාරණයක් ඉෂ්ට වෙන එකක් වෙන්න ඕනද නැද්ද? අනිවාර්යෙන් වෙන්න ඕන. එහෙනම් දැන් ඉතින් මෛත්‍රිය මෙතෙන්ට ගන්න කුමන ක්‍රමවේදයක් කළ යුතුද කියලා හොඳට විමසලා බලන්න. එහෙම නේද? දැන් හරි. පින්වත් මේ යම් කිසි විදිහක දෙයක් සිද්ධ කරන්න නම් අපි මේ වගේ ප්‍රබල තැනක් වර්ධනය කරගන්න නම් දැන් මේ වෙලාවේ මොකද හිතෙන්නේ? ප්‍රබල තැනකට යමක් වර්ධනය කරන්න නම් දැන් නම් ඒ වගේ මෛත්‍රී සිතක් ඇති කරගෙන කරන්න ලොකු කැමැත්තක් තියනවද නැද්ද හිතේ? ලොකු කැමැත්තක් ඕක හැම වෙලේම තියෙන්නේ. ඔය කැමැත්තවත් අඳුම ගානේ හැම වෙලේම නැහැ. මෛත්‍රිය කියන හැඟීම ප්‍රබල වෙන්නේ නැත්නම් දේශය කියන අවුද්‍ර ගෝර ඡන්ද හැදෙන්න අපල යට කරගෙන යනවා. පොඩ්ඩක් මුණ රක්කගෙන වෙනවා. නේද? අම්මා තාත්තා පවා මනුස්සත්වර මේ දේශ මේ නැත අතීතයේ ස්වාමීන් වහන්සේලා ඝාතනය කරන තත්ත්වයට පවා මිනිස්සු තුල ඇතුළත දේශේ එක පාරටම බුරබුරා නැගෙන ගියක් වගේ හදිස්සියම නැగిලා යනවා. ආනන්තයේ පාපකම් කරගන්න මට්ටමකට මේ දේශේ පත් වෙනවා. යමෙක් නිවන් දකින්න අවශ්‍ය වැඩ පිළිවෙල සකස් කරගෙන යන ගමනේදී කාමරාග පිටික කියන සෙන්ටරයන් තියෙනවා. අකදාගාමී කලයේදී ඉතුරු වෙනවා. නේද? ඔව්. එතකොට අනාගාමී ඵලයේදී තමයි මේක නැති වෙලා යන්නේ. එතකොට බලන්න එහෙනම් එහාට යනකම් මේ ගැටෙන ස්වરૂපය එනවා. එතකොට සාමාන්‍ය පුතග්ජන හිතක කොහොමද? මේ ගැටෙන ස්වરૂපය මේ පදිමු කියන මේ ගැටෙන ස්වરૂපය නැති කරගත්තේ නැත්නම් මම මේ දැන් ඔහේ නිරුපදිත කියට මට මහා උපද්‍රව සිද්ධ වෙන්න පුළුවන් වෙයි. මම හොඳින් ඉන්නවා. අදිෂ්ඨියයි නේද? දැන් අපි උනත් හරි බාරගන්න ඉන්නවා. මොකද්ද අපි මේ දේශනා කරන ස්වාමීන් වහන්සේලා පවා හොඳයි ඔක්කොම එකතු වෙලා මහා නිග්‍රහයක් කරන්න පටන් ගත්තොත් නොකරපු ගැරේ දේශය හටගත්තදී මම මෙච්චර කරලා කියලා හොඳා සමාජයේ කරන අය අන්තිම කාලේ සමාජ දේශයෙන් ඉන්නවා ආනවත් මොකද කම්මනේ නෑ කවුරුත් මට සැලකුවේ නෑ කියලා. ඉතින් එවැනි තත්ත්වයන් වලට පත්වනොත් අපේ මහා විනාශයකට පත් වෙන්න තියෙන ඉඩකඩ තියෙනවා. එවැනි ස්වභාවයක් කාම අපේ හිතවල වෙනවද නැද්ද? මෙයා කල්පනා කරන්න මගේ හිතේ මෞර්ණ ගතියට යනකම් ඕනනම් මාව වර්ධනය වෙන්න පුළුවන්. හදිස්සියෙ. සියතුමා මරලා දාන මාව මේ ලෝකෙට විතරක් සියතුමා මරලා දාන තත්ත්වයටපත් වෙන පුළුවන් තරමක ද්වේෂය කියන එක ඇතිවෙනවා කියනම ඉඳගෙන ඉන්න බෑ. ඉඳගෙන ඉන්න බෑ. හැබැයි ද්වේෂය ඇතිවෙනවා නම් සතරෙදිම හැම වෙලෙම තියෙනවා. නේද? ඒකත් අකුසලයක්. අකුසල හැඟීම සතරෙන් කියවෙම තියෙනවා නම් ඒ විදිහටම ප්‍රබල කරගත්තොත් මෛත්‍රිය අන්න සතරේ දියවල කියන නම් මේක අපිට වැඩක් වගේ මට පේන්නේ. නේද? මේ හිතට මේකේ තරම් අමාරු නෙවෙයි වෙන්න ඕනේ. එහෙනම් ඕන කල්පනා කරන්න ඕන හරි. කරන්නවත් බැරි කමක් නැහැ. මේ සඳහා සාන්තිකරණය කියලා කියන මෛත්‍රී සහගත හිතක තියෙන උත්කෘෂ්ඨ ස්වභාවය පිළිබඳව කලින්ම මෙනෙහි කරන කෙනෙක්. මෙනෙහි කරන්න ඕන කෙනෙක්. මෛත්‍රිය මොන තරම් හොඳ දෙයක්ද? මෛත්‍රිය තියෙනක මොන තරම් අපි ජීවිතේ එකතු කරගත දෙයක්ද? මේකේ තියෙන ප්‍රබලත්වය, මෛත්‍රිය වඩපු අයගේ සාන්ත ගතිය, මගේ මගේ මුවෙන් කවදාවත් තරහ වචනයක් කාටවත් පිට වෙන්නේ නැත්තම් මොන තරම් ඒ වගේ හිත කොයි තරම් නම් සැහැල්ලු වෙනවද ඒ වගේ මෙත්තාන සූත්‍රයේ තියෙන දේවල් මම හිතනවා නේද හින්දයන් ගන්න කොහොමත් මේ ආයත නේද නේද නමුත් සැපසේ හින්දයන් නපුරු විල පේන මිනිස්සුන්ට පේන දෙවියන්ට පේන ඒ ඔක්කොටම වැඩි එතන තියෙන ගන්න තියෙන දේ තමයි නොමුලාව ආලක්ෂ්‍ය ආකරනවා කියන්නේ නේද ඊළඟ සූත්‍රයේ තියෙන ආකාරයට විතරක් නෙවෙයි දැන් කිව්ව ආකාරයට මෛත්‍රිය නිවන් දකින්න හේතු වෙන ධ්‍යාන බලයකට යන්න හේතු ඒ ඔක්කොම පැත්තකට වෙලා හොඳට මෙනෙහි කරන්න ඕනේ මෛත්‍රී සහගත චිත්තයකින්ම හැම මොහොතකම ජීවත් කෙනෙක් බවට පත් වෙනවා කියලා දැඩි හැඟීමක් ඇති වෙනකම් මෛත්‍රියේහි ආනිසංස හොඳට මෙනෙහි කරන්න ඕනේ ඊළඟට දේශයේ ආදීනව මෙනෙහි කරන්න පටන් ගන්නවා. දේශේ කොච්චර නපුරුද? ඒකෙන් මට වෙන හානිය, ඒකෙන් අපේ ගෙවල් වල වෙච්ච හානිය, අපේ પરම්පරාවට වෙච්ච හානිය, අපේ ගමට වෙච්ච හානිය, අපේ රටට වෙච්ච හානිය, දැනට වෙමින් තියෙන හානිය, ඔය වගේ දේවල් දේවල් මෙනෙහි කරන්න ඕන දේශේ ආදීන මොනවද? මෛත්‍රී ආනිසංසහ දේශයේ ආදීනව හොඳට මෙනෙහි කරන්න. ඉතින් මේවට උදාහරණයක් එක්ක අරගෙන මෙහෙ කරනවා. ඔන්න එක්තරා කාලයකට මම මට අත්දකින් ලැබිච්ච දෙයක් එක කරුණ පිරිවදගේ පාරේ වැටිලා හිටියා. මොන අභාග්‍ය සම්පන්න දෙයකටද මන් දන්නේ ඒ තරගේ බඩට ටයර් එකක් දාලා පුච්චලා තිබුණා. ඒක කොහොම පොඩි. නමුත් මම හිමීතරේ එතෙන්ට කිට්ටු කරද්දී කකුල් වලට පරාලන ගහලා තිබුණා. මොහොතකට හිතන්න අපිට සංවේගයක් ඇති වුණා. මේ මේ වෙනාවේ මොකද හිතෙන්නේ? හිතින්වා කට්ටක් ඇනෙනකොට කොච්චර අපහසුද? පරාලනයක් කවුරුහරි මේ කකුලට ගහනකොට ලේසිද? අර පරාලනය ගහපෙන්නා ගැහුවේ ප්‍රතිග සංඥාවෙන්ද නැත්නම් එයා දුක් ඇති කෙනෙක්ද නැද්ද? එයා දුක් කැපෙන්නේ. මෙයා මේ දෙන්නම අමාරු වෙච්ච දෙන්නේ. නේද? මෙවැනි දුකක් ඇති වෙන අතුරේකටවත් කැමතිද? නෑ. අන්න බලන්න ඔය මොකද වෙන්නේ? ඒ විදිහට මේවා ඔක්කොම මේ දේශේ ආදීනවා. කෙනෙක් තුල කෙනෙක් ගැන තරහක් ඇති වෙන හින්දා. ආ මේ විදිහට මෙවැනි තරහක් කවදාහරි මගේ හිතටත් ඇති වෙන්න තියෙනවා. මගේ තාත්තා මැරුවොත් කවුරු හරි මගේ අම්මා මැරුවොත් මං ගොඩාක් ආදරයෙන් ඉන්න කෙනෙක් මැරුවොත් ඒ වගේ කෙනෙක් මට ගෙනල්ලා දුන්නොත් මෙයා තමයි මැරුවේ කියලා සමහර විට ඔය පරාල ඇනේ යටට යන්නේ අර පටික සංඥාවේ. ඒ කියන්නේ මෙහෙම කරලා මදි කියලා තමයි ඔය ගහන කෙනෙක් කියනවා ඔය පරාල ගහන්නේ. එයා ලොකු දුකකින් ඉන්න කරන්නේ. නේද? විඳින ලොකු දුකක් විඳුණා. එතකොට මේක අතුරේ ප්‍රකෝපේපා කියලා අපිට අදහසක් ඇති වෙන්නේ නැහැ. ඔයදී මෙනෙහි කිරීමෙන් ව්‍යාරෝසනා පටික සංඥා කියන කටනම් ආසන්න දෙයක් වෙනවද නැද්ද? එහෙමද නැද්ද? ඒක මෙනෙහි කරන්න ඕන පින්නත් ඒ ඒ ඒ අය තුල සිදුවෙච්ච දැන් ඒක අපි දන්න කියන්නකෝ අපි දන්න කෙනෙක් කියන්නකෝ මොන හරි පස්ස දෙකක් කියන්නකෝ මොන හරි මොන හරි දෙන්නේ කියන්නකෝ ඒ දෙන්නගේ තරහ දෙක කරගත්ත කියන්නේ. නමුත් අපි ඒ දෙන්නගෙන් එක පක්ෂයක් අරගෙන ඇද වෙන්නේ නැතු. ආම්බරන් කලින් ඒව ඕන වෙන හැටි. හරිද? ඒ අපි හිතමුකෝ අපි ඒ අපි දන්න මොකක් හරි දෙගොල්ලක් එක ප්‍රශ්නයක් නේද? අපි මොකද කරන්නේ? එක්ක ගහපු කෙනා සාධාරණීකරණය කරනවා එක්ක විලපු කෙනා සාධාරණය කරන එක්කෙනෙක් ගැන විතරක් තිබුණා. එතන ඇදද නැද්ද? ඇදයි. අන්න කලින් ඕනම ගතිය මෙතෙන්ට ඕන වුණා. එහෙනම් ඒ ඇද නැතුවම ඍජුවම අපිට පුළුවන් වෙන්න ඕනේ මේ දෙන්නට එක්කෙනෙක් අධ්‍යාවසනා කෙනෙක්ක් වෙලා එයා දුක්පත් වුණා අනිත් එක්කෙනා අතින් කටික සංඥාවක් වෙලා එයා දුකටපත් වුණා එයා සංකාරයේ දුක් විඳින කෙනෙක් බවට පත් වුණා මෙයා මේ ජීවිතේ විසාර දුකක් වින්දා එහෙනම් මේ දෙක හතුරෙකුටවත් වෙන්න ඕනද? අන්න තේරුම් ගන්න. අපේ හැම වෙලේම හිත යන්නේ කොයි පැත්තට කොයිවට? පාටික සංඥාව කියලා දුක් විඳ කෙනාගේ පැත්තට හිත යන්නේ නැහැ. නේද? යන්නේම එතකොට ආදාවක් දෙන එහෙනම් බෑ. නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පරිපූර්ණව ඒ දේශනා කරපේ කරන්න පුළුවන් ධර්මයක්. නේද? ඉතින් උදාහරණ අපිට තියෙන ඔන්න වගේ උදාහරණ වල තමයි අපිව ගැටෙන්නේ කියලා කියනවා. තේරෙනවද? ඔන්න වගේ උදාහරණ තමයි අපිව ගැට. ඒ තැන් වලදී උදාහරණයෙන් මම අහලා තියෙනවා අනිත් එක්කෙනාට කියන්නේ හානිය කරපු කෙනාට මෛත්‍රිය කරන්න හුඟක් අයට බෑ. මොකද තමන්ගේ කියලා කෙනෙකුට හානියක් කරා නම් කොහොමද ඉතින් වරුණට සෝපත් වේවා දුක් වේවා කියලා වැඩක් නැහැ. තේරෙනවද? ඒ වගේම ඔය පිටියේ ගත්තහම කින්නත් නේ මෙතන බය ඉදුනේ නැද්ද කියලා අර කුදලලා අල්ලන් ගිහිල්ලා එහෙනම් දැන් මරයි දැන් මරයි දැන් මරයි කියලා ඉන්නකොට මොන තරම් බය උපදින්නද බලන්න. නැ එවැනි බයක් කාටවත් උපදින්නේ නැති වෙන්න ඕන. ඊළඟ දැක්කද නැද්ද ඔතන? පහත් කරලා කතා කරද්දී අර ඔක්කොම කියනවා. එහෙනම් මේකක්වත් සිද්ධ නොවේවා කියන හැඟීමක් ඔය වගේ භාග්‍ය සම්පන්න සිද්ධි අරගෙන සංවේගයක් අපි උපදවාගත යුතු වෙනවා. එතකොට තමයි අපිට දේශීය ආදීනව හොඳට දැනෙනවා. මෛත්‍රී ආත්මක හොඳට දැනෙනවා. එතකොට තමන්ගේ පැත්තෙන් අදහසක් වෙනවා. අම්මෝ දේශේ කියන රකුසා මම කියා නොගත යුතුයි. මගේ හිතත් කවදා හරි ආග්‍යහරි පරිවිරයකට පරාල ඇණයක් ගහන පටිග සංඥාවක් මගේ හිතේ ඇති වෙන ස්වභාවය තියෙනවාය කියලා නේද එහෙනම් මේ ශාරීරික වශයෙන් මම දුකක් වෙනවට කැමති නෑ මානසික වශයෙන් මම දුකක් වෙනවට කැමති නෑ එහෙනම් නේද කවුරුත් ඒකට කැමති නෑ එහෙනම් අර ධ්‍යානෝසනා පටිග සංඥා කියලා කියන්නේ ශාරීරික දුක් වෙන්නත් එපා මානසික දුක් වෙන්නත් එපා නේද? එහෙනම් ඉස්සෙල්ලාම කරලා බලා ගන්න මොකක්ද ඒකේ තියෙන වැදගත්කම තේරුම් ගන්න අර දේශේ ආදීනමයි මෛත්‍රියේ ආනිසංසයිත් හොඳට මෙහෙ කරනවා දැන් මෛත්‍රිය වැඩිෙන්න ඕන කරන හිත කන්න පහළ වෙනවා තේරෙනවද මයි අත්මේ සිද්ධි දෙක තුනක් අරගෙන කල්පනා කරනකොට මෛත්‍රිය වඩන්න ඕන කියන හැඟීමක් පහළ වෙනවා ඒක පහළ වුණාට උනාද ඔන්න හැඟීමක් ඒක ඒක ඇති කරගන්න ඕනේ ඉස්සෙල්ලා මම කලින්ම කිව්ව හැඟීම චේතනාව කියන්නේ මොකක්ද කියලා. ඒ පොඩි තමන්ගේ හිතේ ඇති වෙන කම්ම දේශේ හිත සුද්ධ වෙච්ච දේවලුයි මෛත්‍රියේ හිත සුද්ධ වෙච්ච තියෙන ආනිසංසයි හදී කෙනේ කරන්නේ. මේව හොඳට මෙනෙහි කළා මෙනෙහි කළා තමන්ම තේරුම් ගන්න සිහියෙන් නුවණින් වීර්යයෙන්ම තේරුම් ගන්න මම මම මෛත්‍රිය කළ යුතුයි. දේශය බැහැර කළ යුතුයි, බැහැර කළ යුතුයි, බැහැර කළ යුතුයි කියලා තමන්ගේම පැත්තෙන් තමන්ට විශාල පල්ලුවක්, විශාල බලයක් එන්න ඕනේ. විශාල පල්ලුවක්, විශාල බලයක් එන්න ඕනේ තමන්ගේම පැත්තෙන්. එතකොට අන්නේම ආවට පස්සේ මම කැමති නෑ මගේ ළඟ පටික සංඥාවක් වෙනවට. මම කැමති නෑ මගේ ළඟ වෛරයක් ඇති වෙනවට. දැන් නේද? මං කැමති නෑ මගේ ශාරීරික දුක් පීඩා ඇති වෙනවට. එතන හිමීතරේ මෙනෙහි කරනවා. මම වෛද්‍ය නැත්තේක් වෙම්වා. මම වෛද්‍ය නැත්තේක් වෙම්වා. මම කැමති නෑ මම මම මගේ තුල වෛරය ඇති වෙනවට මම කැමති නෑ. මම තරහ නැත්තේක් වෙම්වා. මම දුක් පීඩා නැත්තේක් වෙම්වා. සුපත්තු සිතත් එක්කම කවුරුත් දුක් පීඩාවට බයයි. නේද? අර කියපු ඔක්කොම මේ වචන හතර තියෙනවා. ඇයි අපි මේ වචන හතරක් ගත්තේ? මම වෛර නැත්තේක් වෙනවා, තරහ නැත්තේක් වෙනවා, දුක් පීඩා නැත්තේක් වෙනවා, සුපතු සිත්තේක් වෙනවා. ඉතින් මෙතනදී පැහැදිලිවම මේ මම මම කියලා ගද්දි මේ මමත්වේ වැඩි වෙනවා කියලා චෝදනාවක් වෙනවා මේ භාවනාවට. හරිද? හැබැයි මම කනවා මම ගොනවා මම නානවා මම අඳිනවා මම ඊර්ෂ්‍යා කරනවා වෛර කරනවා ඒ ඔක්කොම කර මේක කරන්න ගියාම කියනවා ආපෝ මමත්වය කියනවා කරන්න බෑ අනේ පින්වත්නි අපි මම මෙන්න කියනවා මේ දුරපණින්ට යන කෙනෙක් චුට්ටක් පස්සට යනවා නේද ඇයි වේගෙන් ගොනියන දුන්නා නේද ඒ වගේ ඔතන මමත්වයක් ඇති වුණ දෙයක්. ඔය පුංචි මමත්වයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ මොකටද? මමත්වය නැති කරගන්න. මමත්වය නැති කර ගැනීම සඳහා අපි ඔය විදිහ මෙහෙය කිරීම අනිත් එක තරහ ඇති වෙන මෙහෙය කිරීමක් නෙවෙයි. නේද? සියුම් මමත්වයක් ඔතන ඇති වෙන කිරීමක් තියෙනවා. ඒක මහා ලොකුට ගන්නව දෙයක් නෙවෙයි. ඒකින්ද ඒ ගැන නොසිතා අර එක කැලලක් විතරක් ගත්තාම හොම වෙනවා. හුඟාක ධර්ම ධර්මයේ අර්ථ දක්වනවා නේද? කැලලක් විතරක් කරා. ඔය කැලලක් විතර ගන්න ආයත ඕනනම් පුළුවන් මේ ඔළුවේ කැලලක් විතරක් ගත්තා නම් වැඩි ඔක්කොම කරා. සම්පූර්ණ ශරීර ගන්න නැතුව නේද? අමේ කැලලක් ගත්තාම පිළිකුල හොඳට දැනෙනවා. මේ කෙස් වලින් කැලලක් ගත්තාම පිළිකුල දැනෙනවා. ඒකෙන් නෝ ඒ ඒ වගේ දෙයක් මෙතන කරන්නේ නැතුව මොකද කරන්න ඕන? ඔය මේ කරන්න ඕන මම මෙහෙම අහනවා. අපි ළඟ තිබිලා නැද්ද අනාගත බලාපොරොත්තු ප්‍රාර්ථනා කියනවා අපි කියන්නේ. වෛද්‍යවරයා වෛද්‍යවරයෙක් වෙන්න ඉන්න කෙනෙක් ඔන්න ඒ ගැන හිතන්න පටන් ගන්නවා. හරිද? ඒ ගැන හිතකොට මොකද වෙන්නේ? වෛද්‍යවරයෙක් ළම මේ විදිහට ඇවිදින්නේ මගේ දෙමව්පියන්ට මේ විදිය වෙනවා මේ විදිය වෙනවා මේ විදිය වෙනවා කියලා හිතනකොට ඒ ඒ පිළිබඳ හරියට උනා වගේ සතුටක් ඇති වෙනවද නැද්ද? සිද්ධ වුණා වගේ ප්‍රකට කොච්චර හොඳ එහෙම වෙන්න කියනවා. අනේ මට මේ වගේ කෙනෙක් වෙන්න තිබුණා කොච්චර හොඳද කියලා. එතකොට මම වෛර නැත්තෙක් වෙන්න තියෙනවා නම් කොච්චර හොඳද? තරහ මගේ තරහ ඔක්කොම නැති කොච්චර හොඳද? මට දුක් පීඩා ඔක්කොම අයින් වෙනවා නම් කොච්චර හොඳද? මට මගේ හිත සුවපත් වෙලා තියෙනවා නම් මොන තරම් හොඳද කියලා පුංචි ප්‍රාර්ථනාවක් ඇති කරගන්නවා. ඒ නැත්නම් නිවන් දකින්න ඕන වෙනවා. නිවන් දකින්න ඕන එක ඉතිපාද ධර්ම එක එකක් තමයි ඡන්ද කියලා කියන්නේ. නැත්ද? එහෙනම් එවැනි ඉතිපාදයක් වර්ධනය කරගන්න මූලිකව අවශ්‍ය කරන ඉතිපාදයක් වැඩෙන්න වර්ධනය කරගන්න මූලික අවශ්‍ය කරන පුහුණුවක් තමයි ඒ කනත්තක් එන මෙතන ගැති වෙන්න ඕනේ. එහෙනම් මෛත්‍රිය එන ඔය වෛර නැතිවීම සඳහා කැමැත්තක් තියෙන්න ඕනේ. තරහ නැතිවීම සඳහා කැමැත්තක් තියෙනවා. ඒ සඳහා තමයි අර විදිය මම වයර් එකක් තිබ්බා අරහණක් තිබ්බා දැන් අර හොඳට රතු කට්ට පැනලා ඉන්න කෙනෙක් මේ මෙහෙ කරන්නේ කර්මීමේ සූත්‍රයක් අහලා නේද වෛරය ආදීනවත් මෙනෙහි කරලා අරහ තියෙන වෛරය අරහ තියෙන ආදීනව මෙනෙහි කරලා මෛත්‍රී ආනිසංස මෙනෙහි කරලා හොඳට මෛත්‍රිය ගැන හැඟීමක් තියෙන කෙනෙක් මම තරහ නැත්තේ කියන වගේ ඉක්මනට ඒ සෝදායක තත්ත්වයක් ඇති වෙනවා. හැබැයි ඇති වෙන සෝදායක තත්ත්වය වෛර නැතිවීමෙන් ඇතිවෙච්ච එකක් නෙවෙයි. තරහ නැතිවීමෙන් ඇතිවෙච්ච එකක් නෙවෙයි. අර ඉදිරියේ ලැබෙන්න තියෙන තත්ත්වය පිළිබඳව මේක කොච්චර හොඳද කියලා ඇති වෙන එක්තරා කුංචි මනෝභාවයක් විතරයි. අන්න ඒක ඕන වෙනවා පින්නත් මේ අනිත් අයට මෛත්‍රිය වඩන්නට දැන් තමයි ඒක නැතුව මුකුත් කරන්න බෑ. ඔය කිව්ව தත්ත්වය තමන්ගේ හිතේ හොඳට ඇති කරගෙන ඒකේ සුවදායක தත්ත්වය කොච්චරද? මෙවැනි උතුම් කෙනෙක් බවට වෛර නැති තරහ නැති දුක් පීඩා නැති සුවපත් වූ කියන උතුම් කෙනා කවුද? ඒක ඉස්ලාම් தත්ත්වය කියන්නේ කවුද? රහත් උත්තමයා. මේ අනාගාමී පුද්ගලයා. ඔය කියන්නේ වෛර නැති තරහ නැති දුක් පීඩා නැති සුවපත් වූ සිතක් කියන්නේ රහත් උත්තමයා කියන එකමයි. එහෙනම් එවැනි දෙයක් ගැනයි මෙතෙන්දි මම මම කියලා කතා කරනකොට ඉවනම තත්ත්වය ඒ වගේ එකක් නේද? එහෙනම් එවැනි තත්ත්වයකට මාවපත් වීම මොන තරම්ම උත්කෘෂ්ට දෙයක්ද අනේ මට එවැනි තත්ත්වයකට වෙන්න ඕන කියන හැඟීමක් Tamange හිත තුළ හොඳට ඇතිවෙනාට පස්සේ මේ හැම පියවරේදීම හැඟීම චේතනාව කියන එක ඉතාමත්ම Taman විනිශ්චය කරගෙන ඉදිරියට යනවා. මගේ ළඟ මේ කුසල හැඟීම වැඩිනවද? නේගාමිත මහත්මිය කියවරේදී අවශ්‍ය කරන හැඟීම වර්ධ ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකක් තියෙනවා. චිත්තං කරන්නේ නිසින්නෝවා සයනෝවා යාවති සරිත මිද්දුක් කියලා. ඒකම සතින් අදිෂ්ඨය. මේක අදිෂ්ඨානයක් විතර මේක මේක සිහිය මේ සිහි Taman තුල රැඳෙන්න ඕන හතරේදී වගේ දෙන්නේ. ඒකෙන් දැන් එතෙන්ට ගන්නයි මම මේ වර්ධනය කරන්නේ. එහෙනම් මෙන්න ප්‍රමාණිකූලව දැන් තමන්ට මේක ප්‍රමාණවත් කරගත්තා. කරගෙන දැන් ඇති. මට විතරක් මේ වෛර නැතිකම තිබිලා වැඩක්ද? මට විතරක් මේ තරහ නැතිකම තිබිලා වැඩක්ද? මට විතරක් මේ දුක් පීඩා නැතිකම තිබිලා වැඩක්ද? නෑ මට විතරක් නෙවෙයි අනේ මා මෙන්න මා මෙන්න මට වගේම මං වගේම මගේ පවුලේ සියලු දෙනා කියලා වන්න අවිදූර එද්දික්තාව අද්දික්තා මට මගේ පවුලේ ඇටේන එතනින් එහාට නැත්තම් අවිදූර අවිදූර කොටස මගේ පවුල ඉස්සලා මම දැන් මගේ පවුල ඉස්සලා මම අවිදූර වුණා ඒත් දුර වුණා දැන් මේකත් අවිදූර වුණා අනිත් කටේ දුර වුණා නේද ඒ වගේ ඉතින් අන්න මේ කමරහන් තුල අපි ඉන්නවා. එහෙනම් මෙතන ඉඳලා මොකද කරන්නේ? එයා හිමීට මගේ පවුලේ සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුඛසු සිතත්තෝ වෙත්වා. වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුඛසු සිතත්තෝ වෙත්වා. දැන් පින්නත් මේ මෙතනදී මගේ පවුලේ සියලු දෙනා කියන හැඟීම තමන්ට එනකොට ඒක වර්ධනය කරගන්න අමාරු නම් මුළු පවුලටම එකවර මේ වගේ තත්යකට පත් වෙන්න කියලා අර අම්මා කෙනෙක් තමන්ගේ දරුවා කෙරෙහි තියෙන හැඟීම වගේ මුළු පවුලේ ඔක්කොම මේ හැඟීම ගන්නෙත්තාම සමහරවල් ලොකු බාධායි. ආ අසම්බාධන් එනවා. අසම්බාධන් අවේරම් අසපත්තන් කියන තැනට එන්න බැහැ. මොකද ඒ සමහර අයගේ පවුල් ඉන්නේ සමීපව හිටිය අයගේ ළඟමයි අපි කක්කත් වහලා කතා කරන්න බෑ නේද? වහලා කතා කරලා මොකුත් බෑ. එහෙනම් ඇත්තම ඇත්ත කතා කරන්න. වැඩියෙන්ම වෛරකාරයෝ ඇති වෙන්නේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට ඇමරිකාවෙන්ද ලංකාවෙන්ද? ලංකාවෙන්. වැඩියෙන්ම වෛරකාරයෝ ඇති වෙන්නේ ගමෙන්ද පිටගමෙන්ද? වැඩියෙන්ම වෛරකාරය ඇති වෙන්නේ ඥාතීන්ගෙන්ද පිට අයගෙන්ද? ඉතින් කිරිෂ්ඨප බොහෝ විට තද වෛරකාරය ඇති වෙන්නේ පොලෙන්ම. නේද තමන්ගේ සහෝදර සහෝදරිය අතර තමයි. එහෙම කෙනෙක් සිටියොත් පවුලේ. දැන් තා සුඛිනෝවා කේනෝ කියලා යන්න යනකොට මට එයන් අරයවරුම් වෙනවා. අර වෛරකාරය අතුරු වෙනවා. බාධාවත් දෙනවා. ඇවිල්ලා මොකද වෙන්නේ? එදා කියපු වචන ඈ එදා මම නොකරපු විදිහට මට කරපු දේවල් කියපු දේවල් මේ පෙරහැරක් වගේ මතුවෙන්න පටන් ගන්නවා කියලා. කලින් හොඳට හිතියා දැන් මේ මෛත්‍රිය කරන් ඉස්සෙල්ලා. දැන් මෛත්‍රිය වඩන්න ගිහිල්ලා පෞලයාට මොකද උනේ? පරණ අතීත වහා මතක් වෙලා ඇවිල්ලා අපි ගැටලුවකට පත් වෙනවා. පරණ අතීතයක් මතක් වෙලා ඉඳලා දැන් තරහ වැඩි වෙන්න පටන් ගත්තා. එහෙනම් තමන්ගේ වෛරකාරයේ එතන හිටියොත් ඒක අභිභවා ගන්න ප්‍රබල මෛත්‍රී හැඟීමක් තාම ඇති වෙලා නැහැ. ඒකයි මේ අර වෛරය උඩට ආවේ. ඒ ප්‍රැම්මම ඒ වෛරකාරයාට වෙනමම වෙන මෛත්‍රී කරන්න ගියොත් පරිබිනවද නැහැ. තමන් ශක්තිමත් වෙන්න ඉස්සෙල්ලා කරන්න බැරි වෙනක් කරන්න යන්න හොඳද? සමහර අය කියනවා මම අහලා තිනවා මේ වෛරකාරයන් මයිකම ඉස්සරහම බැරිම දේ වෙනවා අරමත් අමාරු වෙන්න යන්නේ ඊපස්සේ ආයෙ මොන භාවනාවක්වත් නැහැ නේද එහෙනම් වෛරකාරයට මෛත්‍රී කරන්ද ඒ අදි වෛරය හා ප්‍රබල වෙච්ච ඊට වැඩි ප්‍රබල මෛත්‍රිය තියෙනවා අන්න ඒක හින්දා නිවසේ වෛරී පුද්ගලයෙක් කවුරු හරි ඉන්නවනම් නිවසේ අයත් එයාව ගන්නෙ නැහැ ආම් බාධාව දෙකට පැත්තකින් කියලා යනවා මොකද බාධා වෙන්නේ අවශ්‍ය. තේරෙනවද? බාධා වෙන්නේ අවශ්‍යගත දෙන ඇවිස්සෙන්න දෙන්නේ නැහැ. එයා ගැන මට කියන්නේ පවුලේ තියෙනවා. ඒ වගේම පින්නත් මොන බලන්න අම්මා කෙනෙක් කරන වැඩේ ඕකක් ආදරයක් තියෙන කෙනෙක් ඉන්නවා කියලා තමයි පවුලේ කරුවේ. කිප්පු කාට තින්දුට ඕක ආදරය අනිත් පැත්තට. මේ අම්මා මේ දරුවාට මෛත්‍රී කරන්න කොහොමද දන්නවද? අනේ මගේ කොල්ලා කියලා නේද? මේ වෛර නැත්තේකම අනේ තරහ නැත්තේකම මේ කියලා කෙතෙන්ට විතරයි. ආදරේ වැඩි වෙනවද නැද්ද? නෝබ වැඩි වෙනවද? ආන් වරප ගන්න තැන. එතකොට නම් මමත් වැඩි වෙනවා. දැනගෙන කරන්න ඕන කියන්නේ ඒකයි. නේද? ඒක බාධාවක්ද නැද්ද? ඒ චූටි පුතත් එක්ක ලොකුට වඩන්න ගියාම අපි තුමු ලොක්කත් එකක් උතන නැහැ කියන්නේ. එහෙනම් තාක්ෂිකවත් කෙනෙක් ඉස්සෙල්ලාම අරගත්තොත් ඒක මාන සම්භාවයේ අපරිමාණ කියන තැනට හිත අරන් යන්න විශාල බාධාවක් වෙනවා දැන් බාධාවක් වෙනවා නේද ඒකමයි සමහර අය පින්නත් මේ වැඩිහත් අය ඒක කියන්නේ මෛත්‍රිය වැඩෙන්නේ නැති අයව ආරම්භ කරනවා ආය සමහර අය ඒ එතකොට සත්‍ය හොඳට වැඩෙන්නේ නැහැ. ඒ වගේම තමයි සහර අය පිළිබඳ මලගිය අයව අරමුණු කරනවා. මලගිය අයව අරමුණු කරනවා කියන්නේ මේ අපේ අම්මා ඉන්න තැනක